teacher. චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සංතාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ආයිබෝවන් සුහද සකිසඳ අද සිටිජ සන්තාගාරයේ රැස් වී වාඩි වී අපි කතා බහකට මුල පුරන්නට යන්නේ ඔබට සමාජයට ඇහෙනවා ඇති මගේ උගුර ඒ තරම් හොඳ මම මේ නිසා සූදානම් වෙන්නට බලාපොරොත්තු වෙලා හිටපු කෞගීය ගායනා කරන්නෙත් නෑ ඒ වෙනුවට අපි කවි කියන්නයි හදන්නේ අද නමුත් අපි වැඩසටහන මේ සන්තාගාරයේ අපි අපි මතක ඇති ඔබ යෝජනා කරමින් හිටිය අපි යථාර්ථය ගැන කතා කරන්න ලෝකය විද්‍යාව කලාව යථාර්ථය විද්‍යාව කලාව දැන් අද වැඩසටහන මම ඔබත් සමග <clears throat> තනි කතා බහක නැත්නම් අපිට වෙන සුහද මිතුරෙක් අද ඉදිරියස්නේ නැහැ. මම ඔබත් එක්ක කතා කරන්න යන්නේ. ඉස්සෙල්ලා මම කැමති ඔබෙන් අහමින් අහමින් හිටපු ප්‍රශ්නයක් අහන්න. ඇත්තටම ලෝකේ මොනවද තියෙන්නේ? මේ ලෝකේ මොනවද ඇත්තටම තියෙන්නේ? ඒක අහන්න දෙයක්ද කියන කාරණේ ඔබ අපි PBS-ට පෙන්වන ලෝකයක් අපි දන්නවා. අපි මේ ගැන අත් වශයෙන් කතා කරා වරක්. නමුත් ඔබට පෙනේ ගස් ගල් කුරුල්ලෝ අපි නොයෙකුත් බඩු භාණ්ඩ පාරවල් අහස තරු ඉර හඳ ඊගාවට තවත් නොයෙකුත් දේවල් මූද ශීරපතේ මේවා තමයි ලෝකේ තියෙන්නේ. නමුත් මේ වැඩසටහන් වලදී අපි කතා බහකදී එතෙමිට සැකපල කරන්න පටන් ගත්තා. අත් වශයෙන් ලෝකේ මොනවද තියෙන්නේ? අපිට පෙනෙන, දෘශ්‍යමානව පෙනෙන දේ සම්පූර්ණ යථාර්ථය නියෝජනය කරනවාද? නැත්තම් ඒක සාපේක්ෂ යථාර්ථයද? මෙන්න මේ අදහස් තමයි එක වැඩසටහනකදී අපි මතු කළේ. මිනිස් ඇස සකස් වෙලා තියෙන පිළිවෙලට හිර ඉර එළියට සාපේක්ෂව පෙනෙන ලෝකයක් තියෙනවා. නමුත් අපි වෙනත් තරංග වෙනත් තරංග අපි කිය අපි හිතුවොත් එක්ශ්‍රී තරංගයට සාපේක්ෂව ආදී කල්පනා කරොත් අපිට වෙන වෙන යථාර්ථයන් අපේ ඇසට ග්‍රහණය වෙන්නට ඕන. එහෙම නැත්නම් එක අවස්ථාවකින් පස්සේ ඇසෙන්ට ඇසේ සීමාවෙන් ඔබේ යථාර්ථයන් තියෙනවා කියලා පේන්න පටන් ගන්නවා. උණු දැනෙන්න පටන් ගන්නවා. දැන් අපි ලොකු ගැටලුවකට මුහුණ පාන මොකක්ද අත් වශයෙන් ලෝකේ තියෙන්නේ කියලා මොනවද තියෙන්නේ? දැන් මේ කාරණේ නිසා අපිට කියන්න පුළුවන් ගෞතම බුදුන් උන්වහන්සේ ලෝකයේ අත්වශයෙන් මොනවද දැක්කේ කියලා. දැන් මේ දේවල් things නැත්තම් අතට අපේ ඇසට කනට ගෝචර වෙන ප්‍රපංච ලෝකය ගැන බුදුන් වහන්සේ තම තදින් සැක පහල කරා නැත්තම් ඒක සාපේක්ෂ ලෝකයක් බව නන්නයිවින් කියන පෑම ඒ වෙනුවට උන්වහන්සේ යෝජනා කළේ තියනවා නම් අත් වශයෙන් අපිට තියනවා කියලා කියන්න පුළුවන් දෙයක් තියෙනවා යථාර්ථයට සම්බන්ධව. එකක් ක්‍රියාදාමයන්. ඇත්තේ නැතිවන ඒක අපි බෞද්ධ එහෙමත් දන්නේ කිසියම් ක්ෂණභංගුර තත්වයක් ඇති නැති වෙන ක්‍රියාදාමයක් ඇති වෙනවා පවතිනවා කියලා කියන්න බෑ අත් වශයෙන් ඊට පස්සේ නැති වෙනවා භංග වෙනවා අන්නේ ඇති වීමේ නැතිවීමේ නැගීමේ අභාවයට යෑමේ ක්‍රියාදාමයක් නොකඩවා යන චලනාවලියක් චලනයක් එක පැත්තකින් තියෙනවා කියලා අපිට අහගන්නට පුළුවන්. නමුත් තව දෙයක් උන්වහන්සේ යෝජනා කරන එක තමයි සම්බන්ධතා. මේක ඊටාම වැදගත් දෙයක් පුරාණ බෞද්ධ දර්ශනයේ සම්බන්ධතා. පටිච්ච සමුප්පාද සම්බන්ධය අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට බැඳිච්ච ප්‍රවාහයක් විදිහට ලෝකේ පවතින ඕනත ලෝකේ ගමන් කරනවා කියන එක. දැන් ඊයේ අර්ථයෙන් බැලුවොත් යථාර්ථ කියලා කියන්නේ කිසියම් ප්‍රවාහයක් අනවරතව චලනය වෙන අන්‍යෝන්‍ය වශයෙන් එහි සෑම කොටසක්ම සෑම අංශුවක්ම සෑම ප්‍රදේශයක්ම සෑම ඉසව්වක්ම මේ ප්‍රවාහයේ අන්‍යෝන්‍ය වශයෙන් පවතින පටිච්ච සමුප්පාද අර්ථයෙන් පවතින. ඒකෝ ටිකක් අර things නැත්තම් දේවල් පිළිබඳ ලෝකය ගැන අපිට ප්‍රශ්න කරන්නට ක්‍රමයක් පෑදෙනවා. දැන් මේ සබඳතා බැලුවාම සබඳතා අපි නිකන් පියවි ලෝකයේ අර්ථයෙන් බැලුවත් සම්බන්ධතා වර්ග තුනක් අපිට දකින්න පුළුවන්. පියවි ලෝකේ නැත්නම් අපිට පෙනෙන ලෝකේ බැලුවත් සම්බන්ධතා තුනක් දකින්න පුළුවන්. ඒ අපි එක කතා කරා තමන් තම අපි තමන් එක්ක තියෙන සම්බන්ධය අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ සංගීගාවට අපි අනෙක් මිනිස්සු සමාජීය වශයෙන් අපි දක්වන සම්බන්ධතාවය සහ අපි පරිසරය එක්ක දක්වන සම්බන්ධය මේ පටිච්චසමුපාද ධර්මයේ හරියට ග්‍රහණය කරගත්ත කෙනෙකුට පේනවා මේ සම්බන්ධතා තුනත් අන්‍යෝන්‍යයි කියලා. ඒත් වශයෙන් අන්‍යෝන්‍ය නොවන කිසිම දෙයක් නැහැ. අන්‍යෝන්‍ය වශයෙන් බැඳුණු දේවල්. ඒකට මේ සම්බන්ධතා තුන මිනිසෙක් ගතත් මිනිසෙක් තමන් එක්ක දක්වන සම්බන්ධය, මිනිසා අනිත් අයත් එක්ක දක්වන සම්බන්ධය, අනිත් මිනිසුන් එක්ක දක්වන සම්බන්ධය, අනික් හා සමග දක්වන සම්බන්ධය සහ ඒ මනුෂ්‍ය ස්වභාව ධර්මයේ පරිසරයක දක්වන සම්බන්ධය. මේ සම්බන්ධතා අන්‍යෝන්‍ය කෙනෙකුට අපිට ඕනනම් ඔබට පරිකල්පනය කරන්න පුළුවන් ත්‍රිකෝණයක මේ සම්බන්ධතා තුන තියලා ත්‍රිකෝණයේ පාද එකිනෙකට සම්බන්ධව පවතින එකිනෙකාට බලපාන ආකාරයක් ආදර්ශනයක් ගොඩනගා ගන්නට පුළුවන්. එතකොට අපිට ටිකක් ලොකු ප්‍රශ්නයක් පැන නගිනවා. අද අපි ජීවත් වෙන සමාජය මේ අවුරුදු 500ක නූතන ගමන මේ ආපු ගමනේ මේ සම්බන්ධතා තුනට අත් වශයෙන් මොනවද උනේ කියලා තියෙන්නේවා නම් තියෙන්නේ සම්බන්ධතා නම් මේ සම්බන්ධතා තුන විශේෂී සිදුවීමින් පවතින්නේ කුමක්ද කියලා මේ අධ්‍යතනයේ නැත්තම් අද මොකද්ද වෙන්නේ කියලා. අන්න එතකොට අපිට පේන්න පටන් ගන්නවා ලොකු ප්‍රශ්න ගොඩක්. අන්න එතන තමයි මම ඔබට කියන්න කැමති නූතන ඇස සහල රෝගී තත්වයක තියෙන්නේ මේ දැන් බුදුන් වහන්සේගේ වචනයක් පාවිච්චි කරොත් තියෙන දේ තියෙන හැටියෙන් හැටියට නොපෙනෙන ඇසක් අපිට සකස් වෙගෙන යනවා. ඇස් සකස් වෙනවා. ස්වභාවික නෑ. එතකොට මේ නූතන ඇස පෙනෙන විදිය ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ සම්බන්ත ඇසුරෙන් ලෝකේ පෙනෙන ආකාරය. දැන් මේකට වඩා සරලව අපිට සංකීර්ණ දාර්ශනික අදහසක් වෙන්න පුළුවන් කිව්වේ ඒක කියන උත්සාහ කරමින් ඉන්නේ අපි ඊට වඩා ළඟ තැනකට ඇවිල්ලා මේක කතා කරන්න පුළුවන්. මේ නූතන ඇසේ ගැටලුව කියලා මම අද යෝජනා කරනවා. නූතන මිනිසුන්ට ලෝකෙ පේන්නේ කොහොමද? මෙයා තියෙන හැටියට පේනවද? දැන් අපි රටක් විදිහට අපි ආඩම්බර වෙන වන රේඛාවක් තියෙනවා සිංහරාජ අඩවිය. කන්‍යා වනාන්තරයක් මිනිසු වැඩි අතපය නුගහපු නැත්තම් විනාශ නොකරපු වනාන්තරයක් වනාන්තර කොටසක් තියෙනවා. දැන් මේ වනාන්තරය අපිට පේන්නේ කොහොමද? අපේ ඇසට පේන්නේ කොහොමද? ඉතාම සංකීර්ණ අන්‍යෝන්‍ය වශයෙන් බැඳිච්ච මේ පාරිසරික මහා සංකීර්ණ ජාලය අපිට අත් වශයෙන් අත්‍යන්තයෙන් ග්‍රහණය කරගන්නට බැරි ජීව පදාර්ථයේ අප්‍රමාණ කෝටි සංඛ්‍යාත සම්බන්තා සහිත මේ වනාන්තරය අපිට ඒ විදිහට පේනවාද මම ටිකක් අඩ උපහාසයෙන් සමහරුණාට මම කියනවා අපේ නූතන මනුස්සයට මේ වනාන්තරේ පේන විදිහ. අපි ටිකක් ආන්තික ඇසක් ගත්තොත්, කෙලවරට හොඳටම රෝගී වෙච්ච ඇසක් ගත්තොත් මාට යෝජනා කරන්න පුළුවන් ඔබට මේ සිංහරාජයට යන කෙනෙකුට, ඔහුට නැත්නම් ඇයට අතොස්සේ මේ ඇය කියන වචනේත් මම මෙතන විශේෂයෙන් දැම්මේ ලාල් හැගොඩ අපේ කවියා ලියලා තියෙන කවියක මේ ඇය කෙනෙකුත් ඉන්නවා මේ වනාන්තරයේ නැත්නම් මේ ගස් වෙන විදිහකට පේන. මම ඒක ගැන අතොස්සේ කලාල් ගැන පස්සේ කියන්නේ මුලින් නමුත් මේ වෙලාවේ මම මතක් කරන්නේ මේ හැට පෙනෙන විදිහ. අපි හිතමු කොළඹ රටේ ඉන්න අපි දන්න විශාල ලොකු වෙළඳ ව්‍යාපාරයක් කරන විශේෂයෙන් මේ මොරටුව පැත්තේ වෙළඳ ව්‍යාපාර වලට සම්බන්ධ වෙන මුදලාලි මහත්මයෙක් මේ සිංහරාජයට ගියා නම් මේ ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරන ඒවා අයිතියක් තියෙන කෙනෙක් ගියා නම් ওই වනාන්තරේ කොහොම පෙනේද කියලා. ඒතර මට යෝජනා කරන්නට පුළුවන් ඔබට එයාට පේන්නේ මේ වනාන්තරේ නෙවෙයි අඩුතරමින් ගස්වත් නෙවෙයි එයාට පෙනෙනව නැත්තේ ඇඳන් පුටු නොයෙකුත් වර්ගයේ අල්මාරි සහ නොයෙකුත් ආකාරයෙන් දැවීම් හදන බොහොම දිස්න දෙන ගෘහ භාණ්ඩ. මේකයි ප්‍රශ්නේ. තියෙන දේ තියෙන විදිහට පේන්නේ පෙනෙන්නේ මොනවද කියන. නූතන ඇසට අපිට යෝජනා කරන්න පුළුවන් පරිසරය දැක්කම පේන්නේ අපේ බඩු භාණ්ඩ හදාගන්න තියෙන අමුද්‍රව්‍ය ගොඩක් විදිහට. ඔක තමයි ප්‍රශ්නේ. නූතන ඇසට අපිට මේ පරිසරය දිහා බලද්දී මේක තියෙන අප්‍රමාණ අපිට සම්පූර්ණයෙන් ග්‍රහණය කරගන්න බැරි මනසට මේ අචින්ත්‍ය ලෝකයේ දකිනකොට නමුත් අපිට ඒක කඩලා බිඳලා කපලා අපේ බඩු වහන් හදාගන්න නැත්නම් අපේ සේවා සපය ගන්න තියෙන අමුද්‍රව්‍ය වශයෙන් පේනවා වෙන්නට පුළුවන්. අන්න ඒ ගැටලුව තමයි නූතන ඇහි ගැටලු වලින් ලොකු එකක්. සිටිචර් චින්තනයේ සහ හදවතේ ඉන් කල් කලවන සන්තාගාරය දැන් මම කැමති ඔබත් එක්ක කවියක් බෙදා හදා ගන්න. මට රහම්බෙන් වගේ ඔබට කියවන ලාල් හැගොඩගේ නම. නමුත් ලාල් හැගොඩ මම හිතන විදිහට මම මේක අනේක වාරයක් විවිධ තැන්වල කියලා තියෙනවා. ලාල් හැගොඩ කවියෙක් විදිහට ඉතාම විශිෂ්ට කවියෙක්. ඔහුගේ කාව්‍ය සංభాෂණයේ විවිධ පැති කියන්න පුළුවන්. නමුත් මම අගය කරන වැඩියෙන් අගය කරන පැත්ත මතුවෙන්නේ මෙන්න මේ පරිසරය පිළිබඳ ඔහුගේ අමුතු ඇස නිසායි. නැත්නම් ඊටාම නිරෝගිමත් ඇස නිසායි. නැත්නම් ඊටාමත් විශිෂ්ට ඇස නිසායි ලාල් මට මේ ලාල්ගේ කවිය එක පැතිකඩක් පෙනෙන්නේ. ඔහුගේ පළවෙනි කවි පොත පවා මෙන්න මේ ඇස ඊටාම පැහැදිලිව පෙන්වන්නට පටන් ගත්තා. මේ ඇස ගැන අපිට යමක් කියන්න පුළුවන් වෙන තත්යකට ආවා. ඔහුගේ පළවෙනි කවි පොත කාලයකට පෙර මුද්‍රණයෙන් පිට වෙච්ච කවි පොත මා මිනිසෙක් ඔබ ගඟක් නිසා කියන කවි පොත. මේ කවි පොතේ මුලම වගේ තියෙනවා කවියක්. එතකොට මේ නමට අදාළ කවිය මා මිනිසෙක් ඔබ ගඟක් නිසා කියලා. මම කැමති ඉස්සෙල්ලා මේ කවිය ඔබත් එක්ක බෙදා හදා ගන්න. ඊට පස්සේ අපි අපේ සාකච්ඡාව අපේ කතා බහ අපිට දිගටම කරගෙන යන්නට පුළුවන්. මා මිනිසෙක් ඔබ ගඟක් නිසා. සුන්දරම බිම් කඩක මේ නදී යූරේ කුඹුක් වියනක් යට සදා දාහය නිවනා නවාතන් ගන්නවා මොහොතකට ජීවිතේ අතරින් පතර රතු කොළ උඩු වියනෙහි දිගු ඇඟිලි තුඩින් පවනේ සැලවි මෑත් වී පෙන්වයි නිල් ලහස මල් කමක් කැටයමක්සේ එහිම ඡායාව ජලයේ බිඳේ දහසක් කැබලිවි හිරුගේ තමරැස් ගලන සඳ ගඟ ගලන දෙසැතම උඩු වියන්නට මද අඳුර තුල ගලන මිනිකඳ මෙලෙස පැවසිය නොහැක අසිරිය කවි බසින් මිස සසර අන් බැමි බිඳි ආලෙන් බැඳේ මාසිත සිනාසී පෙන පිඬුසේ දිය පත් ගල් අතර බිඳදා නාද අනුනාද නංවා කෝමලව ඇඹරි විලියෙන් පවසනා පසක් වේ ඔබේ බස බසක්සේ සුපුරුදු වීසිකර අතබැඳියෝර ලෝසුව ගලවා දමමි මිරිවැඩි කොහේ යන්නද ඔබ හැර උනන විට සලු එකිනෙක පෙනේ අඳුරු සෙවණැල්ල සෙවණැල්ලක්ව ඡායාව මගේම සිරුරෙහි තුරුළු වනු මිස ආදරයෙන් සෙමෙන් වෙන අන් මගක් මා මිනිසෙක් ඔබ ගඟක් නිසා සති සඳුනි ඔබට පෙනෙන්න ඕන මේ ලාල්ගේ ඇසේ තියෙන අමුත්ත මේ ගසක් ගඟක් දෙස බලන ලාල්ගේ ඇහි අමුත්ත අත් වශයෙන් අපේ කාව්‍ය වංශයේ අපි දන්නා කාව්‍ය වංශයේ කෝට්ටේ යුගයේ සිට ඉඳලා බැලුවත් අපිට කවියන්ට පරිසරය පේන්නේ ඕ රමණීය සුන්දර ආකාරයෙන් පෙන්ලා තිනවා පරිසර වර්ණනා ඕනතරම් අපේ චිරන්තන කවියේ තියෙනවා කොළඹ කවියක් තියෙනවා. ඊට පස්සේ අපේ නූතන කවියෙත් පරිසරයත් සම්බන්ධ නොයෙකුත් ගනුදෙනුවක් සහ පරිසරයේ රමණීය ලෙස රමණීය පාරිසරික විස්තර අපිට කවිය දකින්නට පුළුවන්. ඒක හොඳයි වරන්දකුත් නෑ අපිට පරිසරයේ රමණීය ලෙස දැකීම ඒක මිනිස්ය ඇහි හොඳ පැත්තක්. නමුත් ඒක තාම සියුම්ම සමහර වෙලාවට අපි කල්පනා කරොත් පෙනෙන්න ඕන. කෙසේ නමුත් පරිසරය අපිට විෂයක් වස්තුවක් අපිට පරිබාහිරව තියෙන අපිට සේවය කරන යමක් විදිහට තමයි ওই පරිසර වර්ණාවේ සම්ප්‍රදායික පරිසර වර්ණනේ අපේ කවි මගේ ගෙනල්ලා තියෙන්නේ. මම කිව්වාගේ මට මම ඒක සමග ලොකු විරසකයක් හැදෙන්නේ නැහැ. ඒ රමණීයයි. ඔව් ඒක අපිට හුඟක් අපේ ජීවිතේ පොහසත් කරලා තියෙනවා. නමුත් එහි සියුම් තනක් සියුම් පදාසයක් තියෙන්න පුළුවන් සමහර කවියකින් විශේෂයෙන් මතුවෙන මේක කොච්චරවත් අපේ පළ ප්‍රයෝජනයට තියෙන දෙයක් කියනවා වගේ අදහසක සේයාවක්. නමුත් ලාල් මෙන්න මේ පළ ප්‍රයෝජන පිළිබඳ ඒ අර්ථය සම්පූර්ණයෙන් කඩලා දානවා. මේ කවියේ උද්ෘතයේම තියෙන්නේ මා මිනිසෙක් ඔබ ගඟක් නිසා. නමුත් මේ කවිය කියවගෙන යනකොට අපිට පේනවා ලාල් මේ ගඟ ඔසවනවා තමන්ගෙම ස්වභාවය තුලට නැත්තම් තමන්ගෙම මට්ටමට තමන්ගෙම දිගුව බවට තමන්ගෙම ජීවිතේ කොටසක් බවට දැන් මේක තමයි තවදුරටත් ඒක වස්තුවක් විශයක් නෙවෙයි ඔබ්ජෙක්ට් එකක් නෙවෙයි අපේම ස්වභාවය නැත්නම් අපේම කොටසක් බවට උපත් වෙනවාපත් කරනවා ඒකට මෙතන තියෙනවා මේ ආමන්ත්‍රණය තුරුළු වනු මිස ආදරයෙන් සෙමෙන් වේදාන් මගක් මා මිනිසෙක් ඔබ ගඟක් නිසා මනුෂ්‍ය සම්බන්ධයක් ඇත්ත වශයෙන්ම මේ පරිසරයට හු කවන්නේ. මේක හුඟක් තියෙනවා ඒ වගේ තැන් මනුෂ්‍ය ස්වභාවයේ මේ ගඟට දෙන සිනාසී පෙන පිණුසේ දියකත් ගල් අතර බිඳදා නාද අනුනාද නංව කොමලව ඇඹිරි විලියෙන් පවසන පසක් වේ ඔබ බස බසක්සේ සුපුරුදු ගඟේ හඬ ඇත්ත වශයෙන්ම මිනිස් හඬයි ගඟේ හඬයි ඔහු එක්තරා විදිහකට එකම තලයකට ගේනවා. එකම භාෂාවකට ගේනවා. ගඟේ භාෂාව, සාපේ භාෂාව, අපේ හදබස, හදේ හදවතේ භාෂාව. ඉතින් මම හිතනවා තව මේ බැඳීම මෙන්න මෙතන බුදුන් වහන්සේගේ මෛත්‍රිය කියන වචනේ ඕනනම් ඊටම සියුම්ව සංකීර්ණව තේරුම් අරන් ඇතුළට ගේන්න පුළුවන්. මෛත්‍රිය කියන එකේ යටි තේරුම මිතුරු බව, මිත්‍රත්වය. ඒ සමග ඇති වෙන ලිංගතු බව. දැන් මේකේ තියෙනවන්නේ මිත්‍රත්වය නැත්තම් ඒක සමහරවිට සම්පූර්ණ මනුෂ්‍ය භාෂාවෙන් ප්‍රේමය ආදරය ලිංගතුකම වගේ දේවල් තියෙනවා මේ මේ මේ ගඟ ගැන ඔහුගේ කවියේ සමහරවලට තියෙනවා මෙලෙස පැවසිය නොහැක අසිරිය කවි බසින් මිස සසර අන් බැනි බිඳී ආලෙන් බැඳී මාසිත එතකොට මේ මේ වදන මේ පේලිය පරිස්සමින් ගත්තොත් සසර අන් බැනි බිඳී ඊට පස්සේ මෙතන බැමි කෙනෙකුට ඒකේ පුංචි දේවල් කියන කුඩා බැමි වගේ ජීවිතේ ඊට වඩා ඊට වඩා අර පිම්මක් පනිනවා ආලෙන් බැඳේ කියන්නේ අපේ මනුෂ්‍ය භාෂාවෙන්. නමුත් සමහර බැඳි බැමි බිඳලා අපි නිදහස් වෙලා එක්තරා විදිහකට පරිසරයත් එක්ක සම්පූර්ණ සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධය අපි දන්නවා පරිසරයත් එක්ක සම්බන්ධ. මේ විශේෂයෙන් මේ කවිය හොඳට පේනවා. ඒක අයිතිකාර හැඟීමක් නෙවෙයි තියෙන්නේ. පොසෙසිව් නැත්නම් අයත් කර ගැනීම මනුෂ්‍ය ආදරය කියලා සමහරලාට ලේබල් වෙන නාමකරණ වෙන කැතුලේ තියෙන ඉතාම දැඩි ආත්මార్థකාමයක්. මෙතන තියෙන සම්පූර්ණයෙන්ම ගිලී යාමක් පරිසරය තුල සම්බන්ධ වීමක් සහ සම්බන්ධ වීමක් ඒ අර්ථයෙන් ගැඹුරු අතහැරීමක් අනිත් සියල්ල අතහරිනවා වගේ. දැන් මේ අදහස අපිට දකින්න පුළුවන් අපේ පුරාතන බෞද්ධ තෙරුන්ගේ පරිසරය හා සම්බන්ධ උදාන ගාථාවල මෙන්න මේ ඒකාත්මික වීම පරිසරය සමග සහ සම්බන්ධ වීම අපිට දකින්නට පුළුවන්. හොඳයි ලාලට අපි ස්තුතියි කියලා අපි අපේ සාකච්ඡාව අපිට ඉදිරියට ගෙන යන්නත් පුළුවන්. සිටිජර් චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය නූතන මනුස්සයාට පරිසරය පෙනෙන්නේ කොහොමද? ඒ ඇස රෝගී ඇසක් නම් අපි ට මොනවා වේද? හොඳයි ඒ රෝගයෙන් ඇති වෙන ඵල මොනවද කියලා. දැන් මේ මම කිව්වා වගේ පරිසරය තවදුරටත් හුදෙක් අමුද්‍රව්‍ය ගොඩක් විදිහට දකින ලෝකය විතරක් නෙවෙයි ඒ ඇස විතරක් නෙවෙයි ඇසට සම්බන්ධ මනුස්සය විතරක් නෙවෙයි මනුස්සය විසින් ගොඩනගාගෙන යන ජීවන ක්‍රමයක් තියෙනවා. අපි බොහෝ වෙලාවට ක්‍රමයේ ක්‍රමයේ ක්‍රමයේ කියලා අපි හිතන දේවල් තියෙනවා ඒක එළියට එළිය අපි දකිනවා. නමුත් අත් වශයෙන් ක්‍රමය කියන්නේ මනුස්සයාම තමයි. එයාගෙම හැසිරීම තමයි මේ ක්‍රමය කියලා කියන්නේ. අන්තිමට බැලුවොත් අපි ආර්ථික දේශපාලනික ආදි වශයෙන් එළියේ මනුස්සයාට එළියේ මොන හරි අපි පෙරලිය යුතු වෙනස් කළ යුතු ක්‍රම කියලා දැක්කට අවසාන වශයෙන් ගත්තාම මේ මනුස්සයාගේ ස්වභාවය, මනුස්සයාගේ හැසිරීම. මේ අවස්ථාවේ සමහරවිට ඔබ දකින්නට ඇති චිත්‍රපටයක් මට මතක් වෙනවා. ඇමරිකානු චිත්‍රපටයක්. ඇබට් කියන චිත්‍රපටය තාම ලෝකේ ප්‍රකට වෙච්ච ඉහළ සම්මානනයක් නැත්තම් සැලකීමක් ලැබු චිත්‍රපටයක් මේ ඇමරිකානු චිත්‍රපටයේ මම හිතනවා හරියටම මෙන්න මේ ප්‍රශ්නෙට ඉතා පුළුල්ව ඉතාම ප්‍රබලව අත තිබෙච්ච චිත්‍රපටයක් මොකද්ද අවතා චිත්‍රපටය අවත චිත්‍රපටයේ තියෙන්නේ මේ ක්‍රමය තුල නැත්නම් ඇමරිකානු ක්‍රමය තුල නැත්නම් තිරිංග නැති මේ ආර්ථික නිෂ්පාදන ක්‍රමය තුල තිරිංග නැති බ්‍රේක් ගහගන්න විදිහක් නැහැ. බ්‍රේක් ගහගන්න විදිහක් නැති මේ ක්‍රමයේ කාගෙන කාගෙන යන්න ඕන. අතිශය මේ තියෙන සම්පත් කාගෙන යන්න ඕන දිගටම පරිභෝජනය කරන්න ඕන. අන්න එහෙම මනුෂ්‍ය කොට්ටාසයක් හැදෙන්න ඕන. නොකඩවා අපේ පරිසරය සම්පත් ගිලගනිමින් ගිලිගනිමින් යන මහා දැවැන්ත යන්ත්‍රයක් වගේ මේ ක්‍රමය. ඊට පස්සේ ඒකේ ඇතුලේ ඉන්න මිනිසුත් නිරන්තරයෙන් නොකඩවා සීමාවක් රහිතව පාරිභෝගික ලෝක ජීවිතයක් අත්විඳින්න ඕන. අන්න එහෙම යන ක්‍රමයකට මේ ලෝකෙ මදි වෙනවා ඉක්මනට. පෘථිවිය මදි වෙනවා, පෘථිවි සම්පත් මදි වෙනවා. එතකොට ඒ කෑදර ඒ ක්‍රමය සහ ඒ මිනිස්සු කියලා කියාගන්න බැරි මහා භයානක යන්ත්‍රය ප්‍රසිද්ධ වෙනවා අනිකුත් ලෝක ආක්‍රමණය කරන්න. මේක තමයි අවට චිත්තපටියේ කතන්දරය. ඒ මේ මිනිස්සු හිතනවා තමන් මිනිස්සු කියලා අපි හැවට චිත්‍රපට බලපු කෙනෙක් දන්නවා ඒ පැන්ඩෝරා කියන ග්‍රහ ලෝකයේ අපේ සරල එහෙන් බැලුවොත් ඉන්නේ මිනිස්සු නෙවෙයි. මොකද ඒගොල්ලෝ බ්ලූ මන්කීස් කියලා මේ යන ඇමරිකානු මිනිස්සුම කියනවා. බ්ලූ මන්කීස් නිල් නිල් වඳුරෝ කියලා. නමුත් චිත්‍රපටයේ බලන් ඉන්න කෙනෙක් දන්නවා ටික කාලෙකින් පස්සේ අපි නිල් වඳුරයි කියලා කියපු අයගේ පැත්තට අපි ප්‍රේක්ෂකයා සම්බන්ධ වෙනවා නැත්නම් ආදරය කරන්න පටන් ගන්නවා නැත්නම් ඒකත් එක්ක මානසිකව බැඳෙනවා. අපි මිනිස්සුයි කියපු අය අතහරින්න පටන් ගන්නවා. අන්න ඒකට ප්‍රශ්නයක් නැගෙන ඇත්ත වශයෙන්ම මනුෂ්‍යත්ව කියන්නේ කුමක්ද කියලා. අපිට පේනවා පැන්ඩෝරා ග්‍රහ ලෝකයේ මිනිස්සු ඊටාම වඩා මානුෂික ඊටාම දියුණු මානුෂික ක්‍රමයකට ගිහිල්ලා තියෙන අන්‍යෝන්‍ය සහ සම්බන්ධේ පරිසරය සමග උන්ගේ සම්බන්ධේ එක්ක ජීවත් වෙන වෙන ආකාරක ආධ්‍යාත්මික ඉහළ උස් කන්දකට නැගපු මිනිස්සු පිරිසක් කියලා. දැන් මම හිතන්නේ අපේ කාලය හොඳටම ඉවර වේගන යන නිසා අවසාන වශයෙන් අපිට කියන්න තියෙන අර පරිසර සම්බන්ධතාව තුන අපිට ඉදිරි කාලේ කතා කරන්න පුළුවන්. නමුත් සාමය කියන්නේ අවසාන බැලුවොත් ඒ සාමයට හුඟක් අයිති පරිසරත් එක්ක අපේ සාමයක් ඇති කරගන්නක. Taman taman එක්ක අපි අනෙක් මිනිස්සු එක්ක සහ පරිසරත් එක්ක සාමය ඇති වෙච්ච දාට අපිට කියන්න පුළුවන් අතරම විදිහට පූර්ණ සාමයක් කියලා. මම කැමති අපිට උදව් කරපු අපේ සහෝදරණියට ස්තුති කරන්න හර්ෂණී වානගුරු ඇය අපිට අද තාක්ෂණික සහයෝගය ලබා දුන්න ඇයට ස්තුතියි. රාජිත අපේ සුහඳ මිතුරා නිෂ්පාදකයා බලාගෙන ඉන්නවා. ඔබේ ලිපි ලේඛන අදහස් උදහස් සංවාද ඔහුට ලැබේ කියලා. ඉතින් සාකේසන්ද ඔබට මම ආයුබෝවන් කියනවා. හිතට